ඉතින් මේක අපි උපුටා ගන්න ලද්දේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ පාරායන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන මේ මෝග රාජ සූත්‍රය. මේක ਸਰවචනාංශිත දේශනා කරන්න ප්‍රස්තුතේ උනේ මේ මෝග රාජ කියන භාවනා කරන කෙනා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකේ ਸਰවචනසිකින් අහන ලද ප්‍රශ්නයක් ඒක ටිකක් එදිනදා එන ප්‍රශ්නයක් නෙවෙයි කතං ලෝකං අවෙක්කස්සු මච්චු රාජාන පස්සති සාරවත්යන් වහන්සේ අපි කොයි ආකාරයට ලෝකෙ දිහා බැලුවොත්ද ලෝකයාට අපිව මායයට අපිව පේන්නේ නැතුව යන්නේ. ඒක සාමාන්‍යයෙන් හිතලා බල්ලා ගන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. ඒ වගේම සාමාන්‍ය සම්මත ලෝකේ පවතින ප්‍රශ්නකුත් නෙවෙයි. නමුත් සර්වචන් වහන්සේට මේ මොගරාජ මේ ප්‍රශ්නය අහන්නේ හිතලා. එයා හිතින් හිතා ගන්නවා සර්වචනාංශේ සරුවඥන මගේ ප්‍රශ්නේ තේරුම් ගනි. සර්වචනාංශේ සරුවඥන දෙන උත්තරෙන් අල්ලන්න පුළුවන්. උන්වහන්සේගේ සර්වඥතාවය ඒ මොගරාජට ඒ පණිවිඩය දෙන්නේ යාගේ ගුරුන්වහන්සේ. ආවාරි කියන බ්‍රාහ්මණයා කියනවා ලෝකේ සර්වඥාන්සේ පහළ වෙලා ශිෂ්‍යයන්ට පිට <coughs> පිටත් කළා කියන ඕගොල්ලන්ගේ තිබුණ භාවනා ප්‍රශ්නේ ළඟට ගිහිල්ලා මෙනෙහි කරන්න. එතකොට සර්වඥාන්සේගේ තීරුම් ගන්නවනම් තීරුම් අරගෙන සාධනීය පිළිතුරක් දෙනවනම් ඒකෙන්ම ඔයගොල්ලෝ සර්වඥාන්සේගේ සර්වඥතාවයේ තීරුම් ගන්නයි කියන්නේ. උතර සර්වඥාන්සේ දෙන පිළිතුර තමයි ශුන්‍යතෝ ලෝකං අවික්කස්සු මොග රාජ සදාසතෝ. මොග රාජය නিত্য පවතින අඛණ්ඩ සතියින් යුතව ලෝකේ ජීවත් වෙමින් මේ ලෝකයේ හිස් දෙයක් විදිහට දකින්න. ශූන්‍ය දෙයක් විදිහට දකින්න. මායාකතයක් විදිහට දකින්න. තුච්ඡ දෙයක් විදිහට දකින්න. රීත දෙයක් විදිහට දකින්න. අනාත්ම දෙයක් විදිහට දකින්න. පරතෝ දෙයක් විදිහට දකින්න. අත්තානු දිට්ඨින් වූහච්ච මම වෙමි කියලා මේ බාර ගන්න මේ බොරුව එහෙම නැත්නම් ඒකේ තියෙන මේ මුලා ගතිය උදුරලා දමලා මායя ඉක්මවන්න. මේ විදිහට ඊවන් ලෝකං අවෙක්කස්සු මච්චු රාජාන පස්සති. යම් කිසි කෙනෙකුට ජීවත් වෙන කාලයේදී ඒ විදිහට තමන්ගේ මේ ආත්ම දෘෂ්ටිය යම් ප්‍රතිපදාවකින් දුරු කළ හැකි නම් ඒක නාට ජීවත් වෙද්දිම දැනගන්න පුළුවන් දැන් මේ මායාවේ පාෂයෙන් මායාවේ ඇස්වා කටවහ වලින් මායාවේ නපුරු බැල්මෙන් Tamanට හානියක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒක තමයි මේ සූත්‍රයේ සාරය. ඉතින් අපි මේ මේකට තව තෙදක් ආඩම්බරයක් වශයෙන් සර්වචනාංශයේ මේ එම සුත්ත නිපාතම සඳහන් ප්‍රධාන සූත්‍රයෙන් මේකට සාධක සූත්‍ර වශයෙන් අපි මේකට එකතු කළා මේ මායයා සාමාන්‍ය නොදන්න කෙනෙක් බිම දාගන්න පාවිච්චි කරන දස මාර සේනා ඒ මාර සේනා මාර්ගයෙන් තමයි මේ මායයා තමන්ගේ වශයේ පවත්න්නේ සෑම කෙනෙක්ම අවිද්‍යාව පවතින සෑම කෙනෙක්ම වශයේ පවත්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මායාගේ බලඇණි 10 ආටි හැටියට තේරුම් ගන්න පුළුවන් නම් එයාට හිස්විදියට ලෝකයේ දැකීම නැත්නම් මායා Taman තුළට ක්‍රියාත්මක වෙන ආකාර දැක ගැනීමෙන් ලැබෙන සතුට දැක ගැනීම ලැබෙන ආධ්‍යාත්මික සුඛයට වැඩිය එන්න එන්න මායя පේන්න පටන් ගන්නවා. ඒක බය වෙන්න කාරණාවක් නෙවෙයි. තමයි සතුරු හමුදාවක් එක්ක යුද වැඩිලා ඉන්නවා නම් සතුරු හමුදාවේ ඔත්තු ලැබෙන්න ලැබෙන්න කොච්චර බලවත් හමුදාවක් වුණත් හරියටම කර්මස් මර්මස්ථානේ බල්ල පහර දුන්නොත් පටන්න පුළුවන්. ඒක තමයි යුද උපක්‍රම කියන්නේ. එහෙම නැතුව මේ අයියට හැප්පිලා දිනපු යුද්ධ ලෝකේ නෑ. ලෝකේ තියෙන්නේ මර්මස්ථානේ බල්ලා හරියටම පහර දෙන්න ඕනේ. ඒ නිසා මේ මර්මස්ථාන දැනගන්න මාර්යාගේ කැරට්ටුව දැනගන්න. ඉතින් බුදුරජාණන්සේ මාර්යාගේ කැරට්ටුව දස මාරසේනා පින්ලා දීලා තිනවා. ඉතින් අබ්බදා අපේ නිගමන දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දසමාර සේනාවල් වල පසුගිය දවස්වල ලදලද අවස්ථාවේ අපි තේරුම් ගන්නට උත්සාහ කරපු ඒ අටක් මාර සේනාවට අමතරව නවවෙනි සහ දසවෙනි මාර සේනාවල් වල අපි කියනවා නම් ආචාර විදිමුර ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ අපි පෙනී හිටින්න හදනවා විදිමුර අමාරයාගේ ඉස්සරහා ඒගොල්ල ආචාර විදිමුර පවත්තන හැටි. ඒ විතරක් නෙවෙයි පසුතබන ලද කල්තබන ලද ප්‍රශ්නයක් තියෙනවා යෝගාවචරය මේ දේ මේ දැනුම එහෙම නැත්නම් මේ හිස් රිත තුච්ච විද්‍යට මේ ලෝකේ දිහා බලන හැටි භාවනාවක් නම් වන්නේ කොහොමද කියලා ඒකත් අපි කල්පබලද ප්‍රශ්නයක්. ඒ වගේම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා අපි ඒ විස්තර විභාගේ කොහොමද තේරුම් ගන්න කියලාද කල් ලබන ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අපි මේ අද දවසේ දේශනාව සඳහා ලැබිලා තියෙන කාලය පාවිච්චි කරන්න හදන්නේ මෙන්න මේ කාරණා තුන ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා මම හිතුවා ඉස්සෙල්ලාම මෙතෙක් විශ්සර කරන්න අවස්ථාව නොලැබිච්ච මේ දසමාර සේනාවන්ගෙන් ඉතුරු මාර සේනා දෙක විස්තර කරන්න. ඒක නම විනිසා දසවෙනි මාර සේනා වශයෙන් සඳහන් කරනවා. ලාභෝ සක්කාරෝච සිලෝකෝ මිච්ඡාලද්දෝච යෝ යසෝ යම් කිසි කෙනෙක් තමන් කරන කෘත්‍යයේ නැත්නම් අපි කියමු බඩ රස්සාවේ නැත්නම් ජීවන රටාවේ එනතම් මේ වගේ ගත කරන Brahmacharya ජීවිතයේ එහෙම නැත්නම් යෝගී ජීවිතයේ යම් කිසි කෙනෙක් ලාභය සත්කාරයක් සම්මානයක් සිලෝකයක් බලාපොරොත්තු වෙනවනම් එයාට මායාවෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා යම් තැනක ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ අභිමතාර්ථය ඉදිරියෙන් තියාන යම් ව්‍යාපාරයක් කරනවා නම් ඒක මාර් පාක්ෂිකයක මාර්යාගේ ව්‍යාපාරයක්. ඒ නිසා ඒක සාර්ථක වෙනවයි කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ මාර්යාට වශයටපත් වෙනවා. ඒ නිසා කුමන දෙයක් අපි ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තෙන් එල්ල කරලා ක්‍රියාත්මක කරත් ඒක සාර්ථක වෙනවයි කියලා කියන්නේ භ්‍රමචර්ය විනාශයක් මාර්යාගේ තුරුලට යෑමක් කෙලස් ගොඩක් ඇඟේ දමා ගැනීමක් ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මාර සේනාව හඳුනා ගන්න අමාරුවක් නෑ. නමුත් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අපිට ඉඩක් දෙන්නේ නෑ. අපි ඥානගතව ජම්මාන්තරව ලාභ සත්කාර වැඩ කිරීමේ යටි අදහස් සහ ඍජු අදහස් කම්පතුල ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක හඳුනාගෙන ඒ කොහොමඩක්වත් ක්‍රියාත්මක වෙන එක අපිට කියන්න බෑ. ලාභ සත්කාර සම්මාන සිලෝක අදහසක් යටත්කින් තොරව කිසිම කෙනෙකුට කිසිම විදියකට යමක් කිරීමේ ජවයක් එඩියක් නන්දුවක් පාළ වෙන්නේ අපි හැම දෙයක්ම කරන්නේ මීයක් කඩන්නේ තතලෙව කණ්ඩායි. ඉතින් ඒකට තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා කියන්නේ. ඉතින් ඒක නිසා කෙනෙක් එවැනි අදහසකින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට මොන තාලෙන්වත් බේරෙන්න බෑ අසහනෙ. මොන තාලෙන්වත් මානසික ආතතියකින් බේරෙන්න බෑ. මොකද ඒ තමන් බලාපොරොත්තු වෙන දේ කළා ඉවර වෙනකන් ඉවරයක් නැහැ. කරපු ගමන් ඊගා මට්ටමට යන්න වෙනවා. අසාධාරණ අස පරාජිත වෙච්ච දේවල්, අසම්පූර්ණ වෙච්ච දේවල් පිළිබඳව තැවෙනවා. නිසා ලාභ සත්කාර අදහස ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කිරීමක් කියලා කියනවා. ඉටිපන්දම කිලින් කරලා පත්තු කිරුවොත් නම් කාලයක් පත්තු වෙනවා. නමුත් දැල්ල දෙපැත්තෙම පත්තු කරුවොත් ඒක ඉති ඉවර වෙන්නේ පත්තු වෙලා නෙවෙයි, උන් වෙලා වැක්කෙලා. ඒක නිසා අද ලෝකය මේ ආර්ථික ලෝකය අවුරුදු 200ක විතර වෙනදක් තිබුණා ව්‍යාපාර කියන එක ලෝකෙ හැමදම තිබුණා. නමුත් මේ පුදුමාකාර විදියට මේ ලාභ තරකිරීමේ අදහසින් සදාචාරේ පාවා දීලා, ලැජ්ජපය පාවා දීලා, සීලය ගැන නොතකා පුදුම වේගයකින් දුවන්න ගත්තා. ඒකේ මුල් කාලෙදී ඇති වෙච්ච ඒ ත්වරණය, ජවේ නිසා ගොඩනෙක් හිතුවා බොත්තමත් අදගල පමණින් සියලු සැප සම්පත් ලබන්න පුළුවන්. තාක්ෂණය නිසා අපේ අමල තාත්තලාට කරගන්න බැරි දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි හිතුවා ඒක අනිවාර්යයෙන්ම අපේ දුවා දරුවන්ට දෙනවා දෙනවමයි. ඊට පස්සේ මේක හැමතැනම හැම වෙලාවෙම අපිට මේක කරන්න පුළුවන් අත පිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා තමයි අපි සින්දු කිව්වේ. එහෙම කාලයක් තිබ්බා. දැන් මම අවාගෙන තියෙන එක මොකද්ද වෙලා තියෙන්නේ මේ මෙතෙක් තිබුණු මානව මේ පොළොවත් රත් වෙන්න පටන් ගත්තා. පරිසරයේ දූෂණය වෙන්න පටන් ගත්තා. 125ක් දක්වා මානසික අසහනෝගින් වැඩි වෙන්න පටන් අරගත්තා. ඒ වගේම එන්නේ ඉන්න පරිසර දූෂණේ හොඳටම දන්නවා නතර කරන්න බෑ. දැන් ඒක හොඳටම කිසියම් ඒගොල්ලන්ගේම යන්ත්‍රෝපකරණ වලින් තමයි පෙන්වන්නේ. පෙන්ලා කියනවා මේක වැඩි වෙනවයි කියලා ඒ දියුණු රටවල් කිසිම දෙයක් ඒක අඩු කිරීමේ කිවිසුමකටවත් අස්සම් කරන්න ලෑස්ති නැහැ. ඒගොල්ලෝ දිගටෝ මේ කාගෙන යනවා. ඔලක තමන්ගේ වලිග ගිලින්න හදනවා. ඌ දන්නා මේක ගිලිවෙච්චාම මැරෙනවා කියලා උන්ට වේගය නිසා ඌ තමන්ගේම වලිග ගිලිනවා. ආන්නේ වගේ කැමනක් තියෙනවා. ඒක නිසා ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක හරි මිහිරි මේ රසමසුලක් කන්න පටන් ගත්තට පස්සේ ලැබෙන ලාභයට සාපේක්ෂව අසහන ඇති ලැබෙන සාපේක්ෂ ලාභයට සාපේක්ෂව ලාභ සත්කාර විශ්ය හිතට ගත්ත ගමන් ආතතියක් එන්න පටන් ගන්නවා. ඒක නිසා භාවනා ලෝකෙට අපි මේක ඇතුල් කරාට පස්සේ ඒ ධම්ම තණ්හාව පහළ වෙනවා. මට ඉක්මනට සතිය පහළ කර ගන්න ඕනේ. මට ඉක්මනට හිත එකලස් කර ගන්න ඕනේ. මට ඉක්මනට ප්‍රථම ධානය ලබන්න ඕනේ. මට ඉක්මනට රූප ධානය ලබන්න ඕනේ. මට ඉක්මනට විපස්සනා ඥාන ලබන්න ඕනේ. මට ඉක්මනට මාර්ගඵල ඥාන ලබන්න ඕනේ කියලා අර ගේයසිත ලාභ සත්කාර ධර්ම තෘෂ්ණාවට වැටුණාට පස්සේ අරිටත් වඩා වේගයෙන් අපි සමාහට ගුණ චරිතය හරහා අපිට නොගැලපෙන දේවල් කරනවා. අර ගෘහාශ්‍රිත ආමිෂයට තිබුණු ආමිෂය හරහා ආපු තණ්හා මාන දිටි ඒ විදිහටම මේ නෙක්ඛම සිත නැත්තම් නිරාමිෂ දේවල් වලටත් යනවා. ඒක නිසා බුද්ධ ධර්ම ඇතුලේ නිකාය ભેද තියෙනවා. නිකාය ભેද ඇතුලේ එකිනෙකා පාවා දෙනවා. ගුරුකුල වාද තියෙනවා. අර භාවනා කරන එක නම් මේකනත් එක තරහයි. එක giderම දෙන්නෙක් දෙකක ක්‍රම දෙක භාවනා කරනවා දෙන්න රණ්ඩු. මේ මොඩ මේ ඉක්මනට නිමයි යන්නේ. ඒගොල්ලෝ යන්නේ බෙන්ස් කාර් එකේ මෙයා යන්නේ බර කරත්තේ ඒ දෙක අතර රණ්ඩු. මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ අපි කොහෙදෝ යන්න හදනවා. ඉතින් ඒක නැති වෙච්ච දවසේ අපිට ඉදිරියට යන්න ගැම්මක් නැහැ. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක මිච්ඡාලද්ද යස මිච්ඡාලද්ද යස කියලා කියන්නේ තමන්ට උරුම නැති ජනප්‍රිය භාවයක් සහ සේන සම්පත්තියක් මේ ඡන්ද ව්‍යාපාර හරහා එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාර හරහා මවාපාන. මවාගාට පස්සේ ඉතින් ආ බොහොම ජනප්‍රිය පුද්ගලෙක් බව පෙන්වන්න හදනවා. නමුත් ඒක නෙමෙයි ප්‍රകൃතිය. මොකද ඒක ආශේ තනගත්ත හස්මාලිගාවක් ඒක නඩත්තු කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා යසස නෙවෙයි බුදුරජාණන් වහන්සේට තිබුණ මහා සමය අවස්ථාවල් 18 කෝටියක් දිවි දේවතාවෝ අහස පුරා සීසාරා සිටියා විවිධ පැති වලින් ආපු මිනිස්සු බුදුජානක කොච්චර දෝ වන්දනා කරන්න මානන පූජන කරන්න ලෑස්ති වුණා. නමුත් බුද්ධාංශික පුද්ගලික මතේ උනේ මට ආයස වේවා. මම ජනප්‍රිය කෙනෙක් නොවේවා. ආයස යසස නෙවෙයි ආයස බුදුජානක පින්නම් පෑපෙලාවේ දිවිවරු ඇවිල්ලා දිව්‍ය තූර්ය නාද වලින් දිව්‍යමය පරසතු මල්ලුලින් පුදන්න හදනකොට කිව්වා ඕක නෙවෙයි සරුවචනංශි පුදන ක්‍රමය. සරුවචනංශි පුදන්න නම් නිස්සද්දව විවේකීව භාවනා කරන්න. ධම්මාරාම භික්ෂුව වෙනකොට එම ප්‍රතිපදාවක ඉඳලා හිටියා. මේ ධම්මාරාම භික්ෂුව වගේ මේ කෝලම් කරන්න එපා. මේ නිකන් විලෝපන කරන්න එපා. ඒක උඹල කරගත්තට කවන්නේ මේ සරුවචනාංශිකේ නාමයෙන් කරන්න එපා. ඇත්තටම විලෝපන කරන්නේ කවුරු හරි ලාභ සත්කාර හොයන. වෙන මොනම දෙයකටවත් නෙවෙයි. ඒ නිසා දාරුණෝ බික්ක වේ ලාභ සත්කාරෝ සංසේ සඳහන් කළා තියෙනවා. මරණය මේ ලාභ සත්කාර අන්තිම ධර්මය. ලාභ සත්කාර දිශාව එකක් නිවන් දිශාව එකක්. ලාභ සත්කාර උතුරු නම් නිවන දකුණ. ලාභ සත්කාර හම්බෙලා දීපතර දුවනයි කියලා කියන්නේ නිවනට පිටුපාලා ඈත් වෙනවා. ඒ නිසා මේ Brahmacharyaව මේ ගිහි ගියත හැරීම මේ තපස අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න වෙන්න ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා ආසවත්ථානීය ධර්ම වශයෙන්. ආසවත්ථානීය කියන්නේ එකතැන ටැග් ගහන ධර්ම. පල් වෙන ධර්ම. මෙත් ඇහි වෙන ධර්ම. කුණු වෙන ධර්ම. ඒවා හතරක් විස්තර කරලා තියෙනවා. කෙනෙකුට තමන් ඉන්න ශේෂ්ත්‍රයේ ජේෂ්ඨත්වය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ආසවත්ථානීය ධර්මයක් වෙනවා. ඔක්කොමලා සලකනවානේ මෙයා ලොක්කයි කියලා. එතකොට යාට ලබ සත්කාර වැඩිවීම ආසවට්ටාහණිය ක්‍රමයක් වෙනවා. ශිෂ්‍යෝ වැඩිවීම. ඒ කියන්නේ යසස වැඩිවීම, බෞසුත භාවය වැඩි කීම ලාභ සත්කාර වැඩිවීම. ඉතින් මම මේ අවදියෙන් නැත්නම් මේ සාසනික දේවල් බල බලා ඉන්න කාලේ ඔය 80 80 විතර ඉඳලා පටන් අරගත්තේ 88න් පස්සේ මම පූර්ණ කාලීනව කටයුතු කරන කෙනෙක්. හොඳට බලන දෙයක් තමයි මේ එක එකන ලාභ සත්කාර වැඩිවීම සහ එයත්න්ගේ අතුරු දහන් වීම. එයත් මැරෙනව නෙවෙයි අපවත් වෙනව නෙවෙයි ඉඳපු ගමන් අතුරු දහන් වෙනවා මොන වුණත් දන්නේ නැහැ. ඉතින් ඒක දිහා බලනකොට ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ බැල්ම පිම්බෙන්න පටන් ගන්න ඕනකට වැඩි ඩෝන් ගියාට පස්සේ හොයන්න නැහැ. ඉතින් ඒකට පස්සේ මිනිස්සු කියනවා මේක අහසවල් මේ අබෞද්ධ බලවේගයෙන් කෙරුවේ මේක අහසවල් මූලධර්මවාදීන් කෙරුවේ නමුත් බුදුරජාණන්සේ නිස්සද්දව බණ කියලා තියෙන කරටතුවම ඔය පාරේ යන්න එපා. ඔය පාරේ ගියොත් මාර්ගපාක්ෂිකයි කියලා. ඒක ඒ දවස්වල සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ මාරයා ඉස්සලා කෙරුවේ භික්ෂුන් වහන්සේලාට කරදර කරා. ඉන්න වාද දෙන්නේ නැහැ මිනිස්සු තරහ කරලා අර ඊට පස්සේ බුදුරජාණන්සේ ඉගෙනුවා නිහතමානී ජීවිතේ. පුළුවන් තරම් ලද දෙයින් සතුටු වෙන්න. ඊට පස්සේ මේ මාර්යාගේ ඒ ප්‍රයෝගේ අසාර්ථක වුණා. ඒ අසම්‍යක් ප්‍රයෝගේ අසාර්ථක වුණා. භික්ෂුන් වහන්සේලා විවිධ වැදගත් කුල වලින් ආවට කුමර කුමාර පවුල් වලින් ආවට ඉතාමත්ම නිහතමානී ලද දෙයින් සතුටු වෙන ප්‍රයෝජනේ සලකලා ජීවත් වෙන ජීවිතයකට හුරු කරා. එහෙම භික්ෂු ජීවිතේ වගේ ලද දෙයින් සතුටු වෙන ප්‍රයෝජනේ සලකලා කරන ජීවිතයක් හිතන්නවත් බෑ. ඊට පස්සේ පොඩ දෙනෙක් ඒක ගැන සැලසුම් කරා කාටවත් හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ මාර්යා කරුවේ ලාභ සත්කාර දුන්නා. බුද්ධ ශාසනෙත් වැටුණා. බුද්ධ ශාසනෙත් වැටුණා. ලාභ සත්කාර දුන්නාට පස්සේ යකත් කතාරන. ඒක නිසා අද තියෙන්නේ <clears throat> මාර බලවේග හරහා නෙවෙයි NGO හරහා. <clears throat> මේ කටයුත්ත සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මහායාන මුදල් හරහා. ඕනම කෙනෙක් ගන්න පුළුවන්. අරගත්තට පස්සේ ඊ නූලේ මොනවාරි ඒගොල්ලන්ගේ මතයක් තිබ්බට පස්සේ අපේම කට්ටිය අඬ හැරපානවා අනුන්ගේ සින්දුවක් හොරණෑවට තියාන ගායනය කරන්න පටන් ගන්නවා. ඒ නිසා අද අපේ ථේරවාද බුද්ධ ශාසනය තියෙන්නේ ප්‍රධානම දේ එහෙම නැත්නම් මේ සතිය පිටවන්න බැරි, සීලයක පිටවන්න බැරි, එළඹ සිටි සීයක් නැති මොනම දෙයක්වත් නැත්තේ ඒකට අයිති බාහිර දාරකාරීන් විසින් මේ ලාභ සත්කාර විශේෂයට හරවලා ඉවරයි මේ. ඉතින් ලාභ සත්කාර විශේෂය අනිකුත් කට්‍යත් එක තරඟ කිරීමට එල්ලයක්. එහෙම නැත්නම් ඒකට උපමානීය විදිහට ගන්න කොච්චර මේ ඉන්ටර්කූලර් කාර් තියනවද? එහෙම නැත්නම් මේ මේ බූදල් තියනවද? ඒ අනුව මනින්න පටන් අරගෙන ඉවරයි. ඉතින් පටන් අරගත්තට පස්සේ ඒක ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න හොඳට පේනවා ඒ ඇත්තෝ අහිංසක මධ්‍යම පවුල් වලින් ගිය ඔය ජනප්‍රිය වෙන සංඝයා මේ ලාභ සත්කාර ලැබුණාට පස්සේ මොන මොන ක්‍රම වලට අහු වෙනවද? ඉතින් එහෙම එක්කෙනෙක් ඇල්ලුවාට පස්සේ ගමම ඉවරයි. ඉතින් මේ අපි පෙන්වන්නේ මේ විශාල චිත්‍රය. ජන විඥානේ. නමුත් අපේ විඥානයත් ඔච්චරයි. අපේ විඥානේ යම් කිසි වෙලාවක මේ gedara තියෙන කාම වස්තු කාම ගුණයන් ඒකේ තියෙන ආධිනව දැකලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා ඒකේ හේව නැල්ලක් වෙන කාම සංඥාවන් එක සටන් කරනවා නීවර ධර්ම වශයෙන්. මේ නීවර ධර්මයත් එක්ක සටන් කරනකොට 90ක් විතර පරදිනවා. නීවර ධර්ම ඒ තරම චපට චපලයි වංචනිකයි ෂටයි. එනිසා භාවනා කරන්න ආවත් gedara යන්නේ සතුටින් නෙවෙයි. නමුත් සුළුතරයක් සුළු පිටිසක් ඒ නීවරණ වල තියෙන ෂටමායාවිකම දැනගෙන අප්‍රත්‍යත ධෛර්යයෙන් කටයුතු කරනකොට වේලාවක ආවාහඳ දැක්කා වගේ මේ නීවරණ තොර චිත්තක්ෂණ දකින්න. නැත්නම් අරමුණට කෙලිම මූණ මූණ දාලා ඉන්න පුළුවන් චිත්තක්ෂණ නැත්නම් තප්පරයක් විනාඩියක් තමයි පැයකමාර පැයක් එකමාර පව දකින්න. එහෙම දකින්නේ යා රූප කර්මස්ථානයක් මුල් කරගෙන. එතකොට අර කාම සංඥාවල් ප්‍රහාණ වෙන තරමට ඒකට හේතු වෙච්ච රූපේට ඇලෙනවා. ඥානපාණය නිවනටත් වැඩිය ලොක් කරලා සලකනවා. ඉතින් ඒ <clears throat> නිවර්ණ අයින් කරන්න මට උදව් වෙච්ච ආනාපානේ නැතුව ගියොත් ඉතින් අඬනවා. අයියෝ මට දැන් ආනාපානෙ පේන්නේ මට ආස්වාසිය විතරයි පේන්නේ ප්‍රස්වාසිය පේන්නේ නැත්නම් ප්‍රස්වාසිය විතරයි පේන්නේ ආස්වාසිය පේන්නේ. ඉතින් මේ අර නිවර්ණ අයින් කරන්න වාංගුවට ගත්ත අලවංගුවට ගත්ත රූප කර්මස්ථානේ ප්‍රයෝජනෙක් මොල මේකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ කොහොමඩක්වත් ගෙවෙන රූප කර්මස්ථාන. ආනපානේ නීවරණ අයින් කරාට පස්සේ ඒක ඒක විසීම ඉවර වෙනවා. ඒක ඒක විසීම ඉවර වුණාට පස්සේ දැන් යෝගාවචරය ඉන්නේ හරයි අන්දමන්දේක. කාම සංඥාවක් නැහැ, කාමයක් නැහැ, කාම ගුණයක් නැහැ, ආනපානයක් නැහැ. එතකොට අර හිතේ තිබිච්ච රූප සංඥා Tamange හිතේ ඉෂ්ට වෙච්ච නැති ආසාවල් ටික එහෙම නැත්නම් අනුන් එක දිනන කෝන්තරකම් ඉතින් හිතේ කොච්චර දාන්න පටන් ගන්නවා. මේවට කියනවා රූප සංඥා කියලා. මෙතන ගියාට පස්සේ යෝගාවචරය දන්න මේ හීනයක් දකින්නවද ඇත්තද කියලා. හොඳටම දන්නවා මේක කාම ගුණේ නෙවෙයි, කාම සංඥාව නෙවෙයි, ආනාපානෙත් නෙවෙයි. ආනාපානෙ අයින් වුණාට පස්සේ රූප සංඥා එන්න පටන් ගන්නවා. මෙන්න මේ රූප සංඥා එනකොට එක පැත්තකින් හිත හරි විවේකයි. කාමේ නෑ, කාම සංඥා නෑ, ආනාපානෙත් නෑ. අනිත් පැත්තකින් අර ගොජ දාන්න පටන් අර ගන්නවා. අසන්තුෂ්ත වෙච්ච ආසාවයි. තමන්ට සැලසුම් ඒ වගේම බද්ධ වෛර සංසාරගත தත්ත එන්න පටන් ගන්නකොට ওই කියන නවමා විතක්ක වලින් <clears throat> කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක <clears throat> කාම සංඥායින් එනකොටම අයින් කරනවා. ඊටු විතක්ක හය නිසින්ින්දේ පාළුගේ බලම් විදිහට පටන් ගන්නවා. එතකොට හිතෙනවා <clears throat> අමර විතක් වෙනවා මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ මම මේ වෙනකොට නම් මේ මේ දුර්ලභ නිසා මේ මේ ව්‍යාපාර ව්‍යායාම නැති නිසා මේ මේ වැරදි වතුර බීපු නිසා ලෙඩ වුණා. මිස් මත්තන් නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා නොමැරෙන්න කල්පනා කරනවා. ඉතින් හිතනවා ඒක හරි සාධාරණයි කියලා. ඉතින් මගේ සෞඛ්‍යය ගැන මං හිතන්නේ. ඒ වගේම පරානුද්යතා සංයුක්ත විතක්ක වෙනවා. මේ මම මේ කාට කාටත් මේ නිවන පෙන්ලා දෙන්න ඕනේ, නිස්සරණවනේ කියන්න ඕනේ. ධම්ම ජීව කියලා ආමතුගෙන් කියනවා කොහොම හරි කියලා දෙන්න ඕනේ කියලා ඕන්න පටන් ගන්නවා. ඒකෝට දන්නේ නැහැ මේ බිස්නස් එකට මේ බහපු බිස්නස් එක නෙමෙයි යන්නේ කියලා. අනුන්ගේ දේවල් මේ අනුන්ගේ සීනි කියනවා කියලා මං කියන්නේ. ගන්සබා බිස්නස් පටන් ගන්නවා. ඒ වගේම ඥාති විතර්ක වෙනවා. මම මෙච්චර ඥාති પરම්පරාව මට ඥාතු මෙතෙන්ට උදව් කරා. එහෙනම් උන් මට පොළු දැම්මා. මම ඒ කුඩ මේ විදිහට පරිගන්න ඕනේ නැත්නම් ඥාන්තිට මේ විදිහට උදව් කරන්න. ඒ වගේම ලාභ සත්කාර සම්මාන දී ලෝක සප්‍රත්‍යංගිත විතක්කත් වෙනවා. දැන් මේ භාවනාව කාට හරි උගන්න ගත්තොත් නම් අමුද්‍රව්‍ය විවිධ මොකොත් නැහැ බේසික් කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකකුත් නැහැ සුද්ධ ලාභේ. භවනා කියන්නේ ඉල්ල සම්පූර්ණ තියෙන අද සුද්ධම ලාභ බිස්නස් එක තමයි මොනම දෙයක්වත් ඕන ඕන පොල් ගහක් අට වාඩි වෙලා දෙකක් කතා කරනකොට සෙනග එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හිතනවා නෑ ඒ වුණාට මම කරන්න මේ නෛර්යානික වැඩන්නේ හොඳ දෙයන්නේ. ඒක නිසා කමටහන් දුන්නාට ප්‍රශ්නයක් නෑ. ඉතින් පටන් අර ගන්නවා ඒ තමන්ට තරම් නොවන තමන් ළඟ තියෙන මූලික ප්‍රභවයට නොගැලපෙන චිත්‍ර රූපයක් මවා ගන්න. ඒක ලාභ සත්කාර රූපයක් නේද? ඊගාවට අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක් එනවා. මම ඊට පස්සේ කිසිම කෙනෙක්ගෙන් බැනුම් අහන්නේ මං වැරදි කරන්නේ නැහැ. මම ඒකාන්තයෙන්ම ඊට පස්සේ සුද්ධවන්තෙක් වෙන්න ඕනේ කියලා මේ manuss ලෝකේ ගන්න බැරි මේ විතක් එන්න බලන්න. මේ විතක්ක නිසා අන්තිමට මේ කෙනාට තේරෙන්නේ නැහැ මේවා හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. බැලූ බැලමට සමාජ විද්‍යාඥයෙකුට දුන්නු මේ සුද්ධ හොඳ විතක්ක. අනුන් ගැන හිතන එක ඥාතින් ගැන හිතන එක, දෙඩන වෙන්න හිතන එක, මේ ජනපදවල කොහෙද කොහෙද මොනවද වෙන්නේ කියලා ජනපද විතක් හිතන එක, ලාභ සත්කාර ගැන හිතන එක ඉතින් කොහොම නැතුව පුළුවන්ද මිනිහුල ජීවත් වෙන්න? ඒක තියෙන්න ඕනේනේ. ඉතින් ඒකෙන් අර හිස්සේ චේතන පිරෙන. ආන්නේ පිරෙන වෙලාවට මේ යෝගාවචරයට බුදුරජාන් වහන්සේ දෙන මේවා හිස් විදියට බලපෑමවා තුච්ච විදියට බලපෑමවා ත්‍රිත්ත විදියට බලපෑම මේක අනුන්ගේ ගුණ කන්දලයක් කියලා බලපෑම. උඹ ඉන්නේ මෙයන් කාමයේ කාම සංඥාව අයින් කළා රූපයත් අයින් කළා රූප සංඥාව බදාගෙන. මෙව මේ වෙලාවට එන පාළුගේ බලම් බිඳින හිතවිලි. මේ එකක ඇල්ලුවොත් එයා ඊට පස්සේ ආය රූපමවනවා. ඒ තමන් හිතාගත්ත අර මුරුංගා ගහට බුදියාගත්ත මිනිහා වගේ ඒකට අදාළ රූප ටික මවන මම මෙන්න මෙහෙමයි දැන් ඊට පස්සේ මම ලෙඩ නොවෙන්න කටයුතු කරන්නේ. මම මෙහෙමයි ඉස්සරහට බැනුන්නාහන්න කටයුතු කරන්නේ. මම මෙහෙමයි ඉස්සරහට ලාභ සත්කාර මං වැඩි කරදර කරන්න නැතුව වෙන්න නැතුව උපය ගන්න ලෑස්ති කරන්න කියලා ඊට විශාල රූප රාජයක් රූප රාජ්‍යයක්ම වාගෙන හීන ලෝකයක්ම වාගෙන ඉතින් මේ භාවනා පරියන්කේක ඉන්නේ මේ මම දැන් මෙතන කියන්නයි ඉන්නේ තේරෙන්නේ මේ හදාගත්ත හීන ලෝකේ තමන්ම කාඩ්බෝඩ් තුනක් දාගෙන රජ වෙනවා ඉතින් විශාල වශයෙන් ඒක ඉඳගෙන සිංහාසනේ වාඩි වෙලා ඉතින් රජකම් කරනවා මේ ඇඳලා තියෙන මොඩේකට ගොනෙකුට තක తీරුවට ගිහලා තීරෙන්නේ. ඉතින් එතනදී මෙතෙන්ට ගියාට පස්සේ නැගිටට පස්සේ තේරෙනවා මම ඉඳලා තියෙන්නේ චිත්ත රූපේ කියලා. සර්වජන් වහන්සේ ඒ ආනන්ද සප්පයි සූත්‍රයේදී පෙන්වලා දෙනවා කාමයාගේ ආධිනව. අපි පළවෙනි දවසේ සාකච්ඡා කරේ ඒක. ඒක නිසයි අපි මේ తాවකාලිකව නිහිය අතහැරලා කාම ගුණයෙන් අතහැරලා මේ තටමන්නේ භාවනා කරන්නේ ප්‍රයත්න කරන්නේ තපස් රකින්නේ එතකොට අපිට බාධා වෙන්නේ කාම ගුණ නෙවෙයි කාම සංඥා මේ කියන කාම ඡන්ද ව්‍යාපාද තීන මිතු උද්දච්ච කුච්ච කියන විචිකිච්ඡාගේ නීවරණ ධර්ම මේ වගේ ඇඟේ හැප්පෙන දේවල් නෙවෙයි නමුත් ඒකට අපි පෙළනවා යම දූතයෝ විලිලජ්ජ කරමින් පෙළෙනවා ඊටාම කලාතුරකින් කෙනෙක් ඔලෝසන ඒ ඔලෝසනේ රූපක හේතු වෙලා ආනාපාන හේතු වෙලා පිම්බීම හැකිරීම හේතු වෙලා වම දකුණ හේතු වෙලා එදිනදා ජීවිතේ හම්බෙන රූපක හේතු මේ රූපය ඊට පස්සේ අදහන්න පටන් ගන්නවා ආනාපානෙ අදහන්න පටන් ගන්නවා ආනාපානෙ දෙන ප්‍රයෝජනෙ සලකලා කරන එක වෙනුවට ආනාපානෙ අදහන්න පටන් ගත්තාම ඒගොල්ලෝ වගේ නේ මම බලන්නේ ආනාපාන සති භාවනා කියලා ඔන්න එක්කෙනෙක් ආඩම්බර වෙනවා අනිත් කෙනා අපි ආනාපානෙ කරන අපි ගන්න පිම්බීම හැකිරීම කියලා ආඩම්බර වෙනවා මේ අර ප්‍රයෝජනේ මතක නැති වෙච්චාම වෙන දේ. ඊට පස්සේ කොහොම කරත් ටික කාලයක් මේ පොඩි බබාගේ විනෝදේ තිබුණාට ටික වෙලාවකින් ආනපන දුරු වුණාට පස්සේ ඒ ඇති වෙන විවේකයේ කියනවා කාරූප සංඥා කියලා. එතකොට අපේ සංඥා සහ වේදනා යටිහිත කොච්ච දාන්න පටන් ගන්නවා. එතකොට තමයි ඇත්ත මමයි එළියට එන්නේ. කාම සංඥාව කරනකොටත් මමයා වැඩ තමයි. නමුත් ඒකෙදි බයලජ්‍ය දෙක අපිව හසුරුවනවා. අපි සදාචාරයේ විසින් අපිට විලංගු ගහනවා. ලාඩම් ගහනවා. නාස්රණු දානවා. ඊට පස්සේ රූපේට ගියාම ඒ ලාඩම් නාස්රණු සීමා මරියාදවල් ටික ටික අඩු වෙලා රූප සංඥාවට ගියාට පස්සේ සරණසියොත්සේ ඉතින් කුරුල්ලන්සේ තටුවප කුරුල්ලන්සේ සැරිසරන පටන් ගන්නවා. සීමාවක් නැහැ. කැමැති කැමැති පැතුව හැසෙනවා හරියට හීනෙක වගේ. ඉතින් උඟ දෙනෙක් මේ හීන ලෝකේ ඉඳ ගියොත් ඒකින ආයතරයක් වැටෙනවා රූපෙට. රූපෙන් කාම සංඥාට කාම සංඥාවෙන් කාමෙට. ඉතින් හෝදෝද මඩිලා. සර්වචනාංශේ ආනිජ සප්පයි සූත්‍රයේදී ඒ ක්‍රම හතරම පෙන්නලා මේ රූප සංඥා නැත්නම් මේ හිතට එන මේ විතක්ක ඒව පේන්නේ අම්මා මැරිච්ච අම්මා ආවා කතරගම දෙවියෝ ආවා රුවන්වැලිසෑයට ගියා මිනිගුණක් දැක්කා ඉතින් මේ ඔක්කොම උතෝරන්න හදලා මේ වගේ ජාතක හොයනවා මේ ඔක්කොම බලුවමනයක් බව දන්නේ මේ ඔක්කොම මේ මනෝ විකාරයක් බව දන්නේ මෙතෙන්ද ගියාට පස්සේ බුදුජානන්සේ ධම්මපද ගාථාවේ පළවෙනි එක කියනවා මනෝ බුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මේ සියලු ලෝකයම මනෝ බුබ්බංගමයි මනෝ සෙට්ඨයි මනස මූල කරගෙන තියෙන්නේ මනෝමයයි මෙව අනුව සැලසුම් කරනවායි කියලා කියන්නේ අර උරුංග ගහයට බුදියාගත්ත මිනිහා දකින්න හීනයක් අන්තිමට හීනිය වෙරලා ඌ ඇවිල්ලා මුරුංග ගහ කපනවා. මුරුංග ගහේ තන්ත අන්තම් බුබුල් තියෙන. ඌ මුරුංග ගහේ හීනමවල මුරුංග කරල් එකතු කරලා විකුණලා එළුවෙක් ගෙනල්ලා එළු පට්ටියක් හදලා එළු පට්ටිය විකුණලා හරකෙක් ගෙනල්ලා හරක් පට්ටියක් හදලා ගෑණියක් ගෙනල්ලා ගෑණියන වාහනේ ගන්න මුරුංග ගහ තමයි පාදාව වෙන්නේ ඌගේ හීනේ. ඌ ගිහිල්ලා හීනෙම ගිහිල්ලා මුරුංග ගහ කපනවා. ඔන්න වගේ මුල සිඳින ක්‍රමයකට යනවා. ඉතින් අතින් ගියාට පස්සේ ආනන්ද සප්පයි සූත්‍රය සරසන දැන් අරණ්‍ය ගත වේයන්. දැන් රුක්ක මූලගත වේයන්. දැන් ශුන්‍යාගාරගත වේයන්. ඒ කියන්නේ ඔබ ජීවන රටාව හදාගනිමින් දැන් මේ පේන දේවල් දිහා බලපන් මේ තමම නේසෝ හමසු වෙන මේසෝ අත්තා. මේ පේන හීන එතන ඊට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ කියලා ගන්න මේ දේවල්. මම ඊට පස්සේ බැනුම් අහන්නේ නැහැ කියලා හිතන දේවල්. මේ ලාභ සත්කාර සම්මාන පිළිබඳ දේවල් අනුන්ට උදව් කරනවා කියන දේවල් මේ ජනපදවල මොකද්ද වෙන්නේ කියන දේවල් ඔක්කොම මම නෙවෙයි මම මේ පරියන්ගේට ආවේ ඌව හිතන්න නෙවෙයි මගෙත් නෙවෙයි එයා හම්බෙන් ආව දේවල් මගේ ආත්මයක් නෙවෙයි කියලා අතෙන්ට අනකම් මේක පුංචි කරන්න කියන අතෙන්ට අනකම් මේක බල බෙදින්න කියලා දැන් කියනවා උඹට තේරෙනවද මේක මනෝකුබ්බංගම්බ දැන් උඹට තේරෙනවද මේක මනෝ ශ්‍රේෂ්ඨ බව මනස ශ්‍රේෂ්ඨකම් තියෙන බව මනෝමය බව. දැන් ඊට පස්සේ බලපං පුළුවන් තරම් මේකට එන්න අරපං පුළුවන් තරම් ඔය එන එක නා මොන 18 පාරේ නැටුවත් තේරම මනෝ කුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමය මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ මාරු කරගත්ත මේච්චල් කරගත්ත තම්බගත්ත විෂමරාගත්ත මේ දේවල් දිහා බලන එක සංසාර බය දක්න කෙනාට තියෙනවා මේ පුංචි ලේසියෙන් තමයි අපි සම්පූර්ණ ගිහිල්ලා විතික්කම කෙලස් කරන වටවට වැටෙන්නේ. සතුන් මරණ, හොරකම් කරන, කාමීත්‍යාචාර කරනක යන්නේ මේ තුනී ලාවට ලේස මාත්‍ර වෙන මේ කෙලෙසෙන් කියලා. ඒ මේ කෙලෙසේ කඩාගත්තොත් එතන ඒක නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවයි. කඩනවා ගහක් වුණාට පස්සේ පොරෙන් කපන්න තියන්නේ නැතු. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ උපක්‍රමය. මෙතෙන්ද එනකන් මේ කෙලෙස් ඇති වෙන මුලට ඵලයක්. මුලට ගියාම මට තේරෙයි නිකන් තේදල්ලක් කඩනවා වගේ මේ කඩන්න උනන් සිඳපන් අනුකම්පා විරහිතව සිඳපන්. උච්චින්ද සිනේ මත්තුනෝ කුමුදන් සාරධිකංව පානිනා. ඔබ විලකට බහැලා නෙළුම් දණ්ඩ කඩන්න වගේ උඹේ ආත්ම ස්නේහස බිඳපන්. ආත්ම ස්නේහස බිඳනවා කියන්නේ මෙන්න උරතල් කතාවලට පණ දෙන එක. මේක මම කියාගන්න එක මගේ කියාගන්න එක මේක මගේ ආත්මය කියාගන්න. ඉතින් MS නෑන කියනවා මේක බොහොම ලස් මල්ලි ලස්සන බයිලා මේක අල්ලගනිලා මේක මගේ කියපල්ලා කියලා. ඒකට බයිලා කියන්නේ. බුදුහාම කියන්නේ මේක මම කියන්නේ. ආ මගේ කියන්නේ පා මගේ ආත්මය කියන්නේ. ඒකට බන කියලා කියනවා. අද ගොඩක් ඇහෙන්නේ බයිලා. අද ගොඩක් උගන්වන්නේ බයිලා කියන්නේ MS නෑන නෙවෙයි. හාමුදුරුවෝ. එයාගේ මේ මේ පඬිද ගියෝ ඒගොල්ල මේ කඩ නැටි නෙවෙයි උගන්වන්නේ. ඒක තනා වඩලා ලාභ සත්කාර දන්නේ කොහොමද? අනුන්ට උපකාර කරන්නේ කොහොමද? ඥාති වර්ගයට උදව් කරන්නේ කොහොමද? ඉතින් මේක වෙනකොට මොකද්ද වෙන්නේ? අර ආත්ම සින්හසෙන් අරක බෝ වුණාට පස්සේ පොරවෙන් කපන්නත් බෑ. මොන දෙයකින්වත් කපන්න බෑ. නිසා බුදුරජාණන්ගේ ප්‍රතිපදාව තමයි කාම ගුණය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. කාම ගුණ සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළ රූප සංඥාවේ තියෙන බොළඳ බව දැකලා මේක මම නෙවෙයි කියන්නේ මේක මගේ නෙවෙයි කියන්නේ මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. නැත්නම් මේක ශූන්‍ය විදිහට දකින්න. මේක තුච්ච විදිහට දකින්න. මේක රීත්ත විදිහට දකින්න. මේක මායාකතයක් විදිහට දකින්න. මේක අනුන්ගේ කුණු කන්දලක් කියලා දකින්න. ඉතින් එතන කඩන්න පුළුවන් නම් එයාට හොඳට තේරෙනවා මේක ඉස්සලා පෙනිච්ච රූප ආනාපාන කියන පිම්බෙන හැකිලෙන කුණුසුන් සිසිල් ගැටි මේවා තේරෙමත් මේ වගේම එකක් තමයි ටිකක් ගන්න බහල වෙලා. ඒක නිකන් චිත්‍රපටියේ නෙගටිව් එක බලලා පොසිටිව් එක ගත්තා. ඊට පස්සේ කාම ගුණයන් යනකොට ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ ඉඳලා කලර් දුනා වගේ. ඊට පස්සේ කාම සංඥාව කාම ගුණයට යනකොට 3D පෙන්වනවා වගේ. මේක අඩු කරන අඩු කරන අඩු ගියාට පස්සේ නිකන් මේක නෙගටිව් එකක් මේකේ තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් ශ්‍රීක්‍රමයේ කෙලින්ම කාමයට එක්ක ගිහිලා නැත්නම් කාම ගුණයන් දැකලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ කතාවක් නෙවෙයි. ඒක අඩු කරන්න ඕනේ බල බෙදින්න ඕනේ විෂමරන්න ඕනේ රූප සංඥාවට යනකම්. ගියාට පස්සේ නියපොත්තේ කරන්න පුළුවන් කඩපුවාම ඒක ඉදට උඩට යන්නේ නැහැ. නැත්තම් බුදුරජාණන් ශ්‍රී කියනවා ගහක් කැපුවට උඩ මුල් ටික තියෙන තාක්කල් දිගටම දළු දාන්න. ඒ නිසා මුලින් උතුරා දාන්න නම් ඉස්සලා මේ කෙලෙස් බල මරන්න ඕනේ. මේ කෙලෙස් මේචල් කර ගන්න ඕනේ. මේ කෙලෙස් විසමරා ගන්න ඕනේ. විසමන්න ක්‍රමයට ගියාට පස්සේ තමයි මේ තමම නේසු අමසින මේසු වත්තා කියලා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා තේරුම් ගන්නට එහෙම නොවුනොත් මේ ලාභ සත්කාර සම්මාන විශ්ය අපි සම්පූර්ණ විකුණලා අපි මුළු රැම මේව කල්පනා කරනවා. අපේ සියලු පිරිසික සියල සම්මන්ත්‍රණ පවත්වනවා. සමහරවිට ලාභ සත්කාර වැඩි කරන්න හදනවා. අන්තිමට නඩපු තොইলකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, මරණ වෙලාවට යනකොට ගණන්කාරකම් අයිය තියෙනකම්, ආඩම්බරකම් සල්ලි තියෙනකම් අනිත් ඔක්කොම නිල තියෙනකම් මේ ඔක්කොම කම්මැලි විඥානකම් තමයි. මේ දිත්තලත් ওই වීඩියෝ කරපු කට්ටිය හිටියා. උතුරු ජානංශය සඳහන් කරනවා මහණෙනි මේ ලෝක වර්ධනය කියන්නේ අපි කියන ආර්ථික දේශපාලන සමාජික වර්ධන කියන්නේ සුසාන වර්ධනයක් විතරයි. අන්තිමට වැඩින්නේ සෝන්කොත් ටිකක් විතරයි. ඒ නිසා ලෝක වර්ධක ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. ඒ නිසා අපි මේ පෙළ ගැහිලා නටන්න ගන්නේ ලොකු ලොකු සෝන්කොත් හදලා තියලා මැරිලා මාමලපසු සෝන්කොතේ දුක්ගියක් ලියනු මැනවි නන්නාඳුනනා ඔබගේ දෑතින් කියලා ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. ඉන්නකම් කැතපොට ගහගෙන පලි කනවා දඟලනවා මේ බණ භාවනා කරන්නවත් වෙලා නැහැ. ඒ නිසා සම්මතිය පැත්තට යනකොට ඇත්තටම අපි මේ මීතිරකල ගල වගේ එකට යට වෙලා ඉන්නේ. ඒකත් එක්ක අපිට රණ්ඩු කරන්න බෑ. කාම ගුණයන් එක්ක අපිට රණ්ඩු කරන්න බෑ. කාම සංඥාවල් එක්කත් කලහතෝකින් දිනන්නේ. ඒක අඩු කරාට පස්සේ මේ රූප සහ රූප සංඥා වලට යනකොට අලකොල්ලන්දක් හොඳට කැපෙන කඩුවක් ගන්න වනනවා වගේ වනාගෙන වනාගෙන යන්න පුළුවන් පිටි ගන්න පුළුවන්. එතින්ද එනකම් පිටි ගන්න යන්න එපා. එතෙන් එනකන් අපේ කඩුවෙන් වැඩ ගන්න බෑ. අපේ කඩුව ගල් වලට කොටලවත් හරි කඩුවේ පන්නේලේ සවුත් වෙනවා. ඩකට වල කොටන්න බෑ. මේක අල පිටි දක්වා, කෙහෙල් පිටි දක්වා අඩු කරන්න ක්‍රමයක් තමයි මේ ශික්ෂාවෙන් අපි කරන්නේ. ඒ කරගෙන යනකොට ඔය ආද සත්කාර විශේෂ දිගුත් මේක විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය වැරදි විදිහට ලැබෙන ජනප්‍රියතාවය. අද ඕනම කෙනෙකුට ජනප්‍රිය වෙන හැටි පත්තරවල විකුණන්න තියෙනවා. ඉතින් ඒ කරන එක ජනප්‍රිය වෙයල්ලකෝ. මේ අපි අල්ලනකොට ජනප්‍රිය වෙන්නේ. උඹ කරගනින් කොඹේ ජනප්‍රියභාවය. උන් ඒක කරන්නේ උන් කට්ටියට විකුණනවා පත්‍රවල උඹට මේ වගේ ලස්සන වෙන්න ඕන නම් ජනප්‍රිය වෙන්න ඕන නම් අරක කරන්න ඕන නම් මේ කරන්නේ ඒගොල්ල ක්‍රමසාවිදි හදා හදා විකුණනවා. තන්නේ කර මාර පාක්ෂිකයි. ඊගාවට ඔය ලාභ සත්කාර සම්මාන વિશે අන්තිම දරුණු විශයක් අපි කියන්නේ අල්ලස් දෙනවයි කියලා. අපි කියන්නේ කෙනෙක් නතු කරගන්නවයි කියලා. අපි කියන්නේ කෙනෙක් තමන්ගේ වශයට ගන්නවා කියලා අපි කියන්නේ කුලියට ගන්නවායි කියලා. දැන් ඕනේ උපැමතිකමක් ගන්න දෙන්නකෝ ගන්න පුළුවන් මෙච්චර ගාණක් දුන්නා. කිසි ප්‍රශ්න නැහැ මෙච්චරයි ගාණ දුන්නාට පස්සේ මේ ආණ්ඩුවට යන බලන ඒක උපැමති කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්න නැහැ මොකද නෝට්ටු ගාණ සල්ලි ගාණ තියෙන ප්‍රශ්න. ප්‍රතිපත්තියක්වත් පක්ෂයක්වත් මොකක්වත් නැහැ. ඒකම තමයි අපේ හිතේ තියෙන මේ චපලකමේ තියෙන්නේ ලාභ සත්කාරය සඳහා කොයි දේත් වළංගු. ඊගාවට බුදුජානක සඳහන් කරනවා ඒ ලාව සත්කාර વિષය ඒක කියන්නේ සාමාන්‍යයෙන් ඔය උකේමනන්ද සාංශය ඔකටම පොතක් ලිව්වා ලාව සත්කාර සම්මාන සිලෝ කියන පොත ඒකදී ලියලා තියෙනවා ඒක ඔක්කොම ලාව සත්කාර සංයුත්තේ කියලා පොතක් තියෙනවා සරුවචාන්සේ දේශනා කරපු සංයුත්ත නිකායේ වෙනමම පරිච්ඡේදයක් තියෙනවා ඒකේ ලස්සනට විස්තර කරලා තියෙනවා අපි මේ දරුවෝ කොහෙද අපි අරින්නේ එහෙම නැත්නම් අපි දන්න කියන අයට මේ අපි මේ අතහිත දෙන්නේ අපි මේ අත්තලක් දෙනවා කියලා මොකද්ද කරන්නේ? ඒ මිනිස්සු මේ ගලුමක දාලා පුම්බල උඩාරන ඩෝංග ආපු දවසේ අහස් කූරු වාගේ තමයි උඩට ගිල පුපුරන. කෑලිවත් හොයන්න නැහැ. එතකොට ගුණ චරිතයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ගුණ චරිතයත් එක්ක යනකොටත් ජනප්‍රියතාවයක් ලැබෙනවා. ඒකයි ගුණ ඇතියත් අඳ ලැබෙන දේ. ඒ වුණත් ගුණවතුන් සිල්ලුතුන් කරන්නේ කදාක කියා බන්නේ පුළුවන් තරම් හැංගිලා ජීවත් වෙනවා. අර ලාභ සත්කාර සම්මාන වලට තියෙන බය නිසා. අනුරාධපුරේ ඉඳලා කියනවා හොඳම වයසක හාමුදුරු කෙනෙක්. ඉතින් හාමුදුරු ඉන්න කාලේ සද්දාතිස්ස රජුරු ඉඳලා තින්නේ රජුරු ඔයලා බල්ල හොඳට වැඩ කරන රජ රජ හාමුදුරු කෙනෙක් ඉන්නවනේ ඒ රජුරවන්ට රාජකීය ගමනකින් ගිහිල්ලා පෙරහැරකින් ගිහිල්ලා වැඳලා ආවම හට්ටු දන්නවා දැන් මේ රජුරෝ මේ ආමුදුරෝ ගණන් ගත්තා මේක රජමහ විහාරයක් වෙනවා. ඊට පස්සේ රජුරන්ගේ අනුග්‍රහය දෙන්න යනවා. එහෙම යන්නේ ගුණවැසිල්ලත් ආමුදුර කෙනෙකුට. මොකද ආමුදුර ගොඩක් කල් ජීවත් වෙච්ච ගොඩක් විහාර කර්මාන්ත කරපු ආමුදුර කෙනෙක්. ඉතින් අනුරාධපුරයේ ඉඳලා තියෙන වගේ වයසක ආමුදුර කෙනෙක් රජුරන්ට කොහොම හරි මැසේජ් එකක් ගිහිලා තිනවා මේ ආමුදුරෝ මාර්ගඵල ලාභියෙක් නැත්තම් රහත් කියලා. ඉතින් රජුරෝ පෙරහැරක් හදාගෙන තූර්ය නාදන ගාගෙන ඇත් පිටින් දැන් මේ පන්සල දිහාට එනකොට ලොකු ආමතුල දැනගත්තා දැන් මේ යක්ෂයා ආවට පස්සේ විනාසයි පන්සල. දැන් මේ වගේ අරණියක් ප්‍රසිද්ධ කරා නම් පහුවෙන් ඉඳලා අරක්කු බෝතල් වලින් විනාශ කරනවා මේ. ලවර්ස්ලා ගහක් ගහක් ගාන එනවා. ඔය එක්කෙනෙක් අනිවන් දකින්න නෙවෙයි ඉන්නේ. ඒ වගේම තමයි මේක විනාශ වෙන බදන හාමුදුරුවෝ ගෙරුවේ සිවුර ගලවලා දාලා අන්දරෙන් පිටින් එළියට බහැලා මිදුලේ නිකන් හාරහාර හිටියා පිස්සෙක් වගේ. දැන් රජ්ජුරුව එන ගමන් බැලුවා දැන් මේ හාමුදුරු ඉන්නවා දැන් මෙයාට ඔත්තු දීප මිනිස්සුන් ගාව මෙයාද හාමුදුරු ඌ යාමුදුරු යකෝ ඌ පිච්චෙක් නේ මේ ශූර ගලවලා දාලා අන්දනේ පිටින් පොළොව හරහර ඉන්නවා රජ්ජුරුව ඊට පස්සේ විධාන කරා පෙරහැර හරවගෙන ආපහු යනවා දැන් සාලුතෙන් පැවිච්ච සාමනීර කෙනෙක් දැන් අප්පුඩිකා ගන්න අද ඉඳලා අපි ඒක දැන් රාජකීය මංගලක් අපේ හාමුදුරුවෝ රාජකීය පඬිතයි අපිට තමයි ලාභ සත්කාර විනෝඩ මෙන්න පෙරහැර හරවගෙන යනවා පොඩි ආමඳුරන්ට හරි හිතේ අමාරුයි. ඉහිල බලනකොට ලොකු ආමඳුර මේ මිදුල මැද ඉඳගෙන පවුරු ගන්නවා. බැනලා දින හොඳට මේ ඔබ වහන්සේලා මැරලේ හිටන්ද මේකට හම්බෙලා අවසත්කාරයත් නැති කරා මොන මගුලක්ද මේ කෙරේ අන්න රජ්ජුරුවාව වහුතු ගියා යන්නේ කියලා. අන්නේ මන් දන්නේ නෑනේ නම කියලා මේ ආමඳුරෝ ගෙට ගිහිල්ලා තියෙනවා. අනේ රාජකීය සම්මානත් නෑ. අන්තල රාජික මහ විහාරයක් උනේත් නෑ. ටික දවසක් ගියාට පස්සේ ආමඳුරෝ අපවත් වෙනවා. අපවත් වෙලා ඉවර වෙලා මුචි මිනිස්සු ලොකුවට දරදහයක් හදලා උස්සන්න හදනවා බෑ. අපවත් වෙන වෙලාවේදී රජුරෝ කියනවා රජුරෝ විලාත ගහනකම් මේ චිතකේ හොල්ලන්න බෑ කියලා. අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ පණිවිඩේ දවස් දෙක තුන හත ගියාට පස්සේ රජුරන්ට ආරංචි වෙනවා. රජුරු වැඩි නැත්නම් ආධාන වෙන්නේ. ඊට පස්සේ රජුරු වෙලා අත ගහනකොටම මේ දේහේ ඉසිලා ගිලා චිතකේට ගිලා ඉබේ ගිනි දැල්ලෙනවා. එතකොට රජුරු දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේ උද්ද තෙදවත් අභිඥා සහිත රහතන් වහන්සේ නමක්. ඒකට මේ ස්වාමීන් වහන්සේගේ අර විකාර රූපේ පෙන්වන්නේ Tamanට ලාභ සත්කාර ලැබෙනවට බයට. ඒවට සම්‍යක් ප්‍රයෝග කියලා කියනවා. පේන්න කියන්නේ කිසියම් සම්මුති ලක්ෂණයක් දැකපු ගමන් ඇවිල්ලා පහයලා ගත්තට පස්සේ අ르ජුරවන්න අර මැරෙන්ටිකවත් සතුටින් මැරෙන්න වෙන්නේ නැහැ. මේ ගුණයේ තියෙන තේරවාදේ විතරයි. ඒකත් අද හොයාගන්න බැරි තැනකට ගිහිලා. හැම කෙනාම ලාභ සත්කාර වැඩි කිරීම අදහසින් නැති ගුණ හොයාපාන ලෝකයක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ගුණ සංගවාගෙන ජීවත් වෙන්න යනවා නම් කිසි බාධාවක් නැහැ. මොකද ගුණයට දඟලන ලාභෙ ඉල්ලන යසස ඉල්ලන විශාල පිරිසක් ඉන්නවනේ ආම්බල ඉස්සර වෙලා. ඒ නිසා මේ ලාභ සත්කාර සම්මාන සීලෝක විශේෂයි හැසිරෙන කෙනාට නිතරම ජයක් හම්බ වෙන්නේ. කාටවත් බැනලා ගිහලා නෙවෙයි හම්බ වෙන්නේ වෝක් ඕවර් එකක්. නිකම්ම Tamanට හම්බ වෙන්න පටන් ගන්නවා. මේකට පස්සේ සර්වඥාන්සේ මාර් බලවේගය පෙන්වන්නේ නේවත් දුක්ඛං චේති නොපරං අම්බේ. Taman උසස් කළ සලකන්නේත් නෑ, අනුන් පහත් කළ සලකන්නේත් නෑ. කවදාකවත් මම භාවනා කරන කෙනෙක් අල්ලපු දෙයක් කරන භාවනා කරන්නේ නැහැ කියලා මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක් අනිත් එක්ක නෑ නෑ සුඛභෝගී කියලා අනිත් එක නම් පාරිභෝගිකත්වයට ගිය කෙනෙක් කියලා. එහෙම නැත්නම් අනේ බෞද්ධෙක් නෙවෙයි මම බෞද්ධෙක් හරි බෞද්ධෙක් නෙවෙයි කියලා කවදාවත් තමන් උසස් කර සැලකීමක් සහ අනුන් පහත් කර සැලකීමක් නැහැ. නිසා එයා නිතරම දකිනවා මනුස්සකම. මේ මනුස්සයා මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. නමුත් මම සංසාරේ කොච්චර දෝ කල් මිත්‍යා දෘෂ්ටික ඉඳලා තියෙනවා. දැන් සම්මිය දෘෂ්ටික වෙච්ච වෙලාවේදී වැඩේ හරියනවා. මනසට ඕන වෙලාවක සම්මිය දෘෂ්ටික වෙන්න පුළුවන්. ගහ බැනගෙන වැඩ නැහැ. ඒ මිනිස්සේ අද දස දස පස්පව් කරනවා දස අකුසල් කරනවා. නමුත් මමත් ඉඳලා තියෙනවා ওই වගේ අනන්ත අප්‍රමාණ පහත් නීච තත්ත්වවල නමුත් සත්පුරුෂයන් පිංචිත් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයට පිංචිත් වෙන්නේ ප්‍රතිરૂප දේශ වාසයට පිංචිත් වෙන්නේ මං අද මෙතෙන්ට ආවේ මම හිතලා නෙවෙයි මේ කල්යාණ මිත්‍රෝ මාව තල්ලු කරා එවැනි මමක් අර අර පව් කරන මිනිහට බයිනවා කියලා කියන්නේ මගේම අතීතයට බැනිලා තියෙන. ඒක නිසා ಗುಣවන්ත වෙන්න ඕනේ කවදාකවත් නරකයි. Taman උසස් යනුණු පහත් කියලා සලකන්න. ඉතින් ඒක හොඳම ලාභ සත්කාර සම්මාන વિશે යන්නේ නැතිකම තමන් උසස් කොට සලකන්නේ නැතිකම තමන්ට කල්යාණ මිත්‍රෙක් තෝරනකොට හොඳම ක්‍රමයක් තමයි දැනගන්න කවුරු හරි අඳහර පානවනම් ප්‍රවේශමෙන් ආශ්‍රය කරලා බලන්න ඕනේ මෙයා ඒ අවස්ථාවාදීද කියලා. මිච්ඡා ලද්දෝති යෝයසෝ කියලා කියන්නේ Tamanට නැති ගුණයක් ජනප්‍රිය භාවයක් ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය හරහා ලබා ගන්නවා. අද විතර ප්‍රචාරණයක් තියෙන. අද විතර ජනමාධ්‍ය මිනිසු පුම්බන යුගයක්. අහිටි යුගයක් මේක තියෙන්නේ. ඇත්තම නෑ. ඒ නිසා පොඩි දරුවෙකුට නිවන් පිටට යන්න හදන පොඩි දරුවෙකුට අනාතයි අසරණයි. මොකද දෙමාපියොත් ඒ පැත්තේ, ගුරුවරුත් ඒ පැත්තේ, රජයත් ඒ පැත්තේ, සමාජ සේවකයොත් ඒ පැත්තේ, ආර්ථික විශේෂඥයොත් ඒ පැත්තේ. ඉතින් කාට හරි තේරෙනවා නම් නිහතමානී වෙන්න ඕනේ. අයස නැත්තම් සංගවිගන ಗುಣවසාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා ඌ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙන් එන්න ඕනේ. දිවි ලෝකෙන් ඇවිල්ලා ඒ ගුණ ටික රකින්න ඕනේ. අමාරුම දේ තමයි අම්මගෙන් අප්පගෙන් බේරෙන්නේ. මොකද අම්මලා තාත්තලා කොහොම හරි පොම්බලා ඉදිරියට දාන්න යන්නේ. ගුරු තදන පුළුවන් තරම් පුඹල ඉදිරියට දාන්න. ඉතින් අර පොඩි කාට ඕනේ වුණත් කරගෙන යන්න අමාරු. ඒ නිසා යෝගාවචරයට මේ ප්‍රශ්නේ මතුවේ. මොකද යෝගාවචරය කියනවා මේ කාම ගුණ අතහැරලා කාම සංඥා අතහැරලා රූප අතහැරලා රූප සංඥා අතහැරුවට පස්සේ මමත් පොරක් කියලා හිතෙන්න හිත තියෙනවා. හේතු නනන් ඉවරයි. මමත් දැන් හරි මගේ වැඩේ හරි කියලා හිතුවනම් එතනම ටැග් ගහනවා. එතනදීම තමන්ගේ ගමන බාධා වෙනවා. නික උගුර කට්ටක් හිර වුණා වගේ ඇහැට කුණක් වැටෙනවා. ඉදිරි ගමන බාධා වෙන්නේ කාගවත් දෝෂයක් නිසා නෙවෙයි. මේ මමත් දැන් මගේ වැඩේ හරි කියලා අනුන් දිහා මේ නහයෙන් බලන්න පටන් අරගන්න. ඒ නිකන් තිරිසන් જાති උන්ට කිසිම ආගමක් නැහැ මොකක්වත් නැහැ කියලා මිනිස්සු දිහා නහයෙන් බලන්න පටන් අරගත්තා නම් ඉතියේ මිනිස්යාගේ ළඟ ඒකෙන්ම කී හැකි manussකම නැහැ. මේ තරම්ම තව මිනිස්සුන්ට පහත් කරලා කතා කරනවා. ඒ ආපිට Tamanටම ඒ දෝෂේ හිටිනවා. ඉහළට යන්න යන්න එහෙම නැත්නම් ඒ ಗುಣ චර්ිත වඩ아가න යන්න යන්න යාට තේරෙන්න පටන් ගන්නවා අපි කොච්චර කිසිම ලාභයක් නැති මේ පාහර ගතිය. කිසිම ප්‍රයෝජනයක් නැති. මේ පාහර ගතියෙන් දවසට කොච්චර අකුසල් කරගන්නවා. මේ කොච්චර සත්පුරුෂයන්ගෙන් ඈත් වෙනවද? අපි කොච්චර සද්ධර්මයෙන් ඈත් වෙනවද? අපි කොච්චරක් යෝනිසමනස්කාරයෙන් ඈත් වෙනවද? අපි කොච්චරක් මේ ලද ප්‍රතිરૂපදේශ වාසයට නිග්‍රහ කරනවාද අනුන් කරන බවුලින් පව් කරගන්න. අනුන් පව් කරන්නේ. මගේ account එකට වැටෙන. ඔබ කරගන්න දේ උඹට තියෙයි. ඒකදී පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ සඳහන් කළා කියනවා ඒක දරුවෙක් හිටියයි කියලා. එයාමද උගත් වැදගතෙක් එදියා මු වැඩේම හැමදේම කීදී අම්මට තලකනවා. හැබැයි අම්මා වෛශ්‍යාවක්. අම්මා කමේ කොම මිනිසුන්ගේ බොහොම නිග්‍රහ ලබන කෙනෙක්. මේ දරුවා මොනවක්වත් දන්නේ නැතුව වගේ අම්මට ගෙදර පුතුන් වගේ ධර්ම පස්සේ ගම මිනිසු කට කතාවෙන් ගෙනල්ලා ඉවරලා ඇවිල්ලා කියනවා උඹ ඔච්චර ගුණවතා වුණාට උඹේ අම්මා මහා මෙන්න මේ જાතිය කිය. සලකන්න වටින්නේ එතන කියනවා උඹ උඹේ වැඩක් බලාගන්න. අම්මා කරන දේ අම්මට තියෙයි. මම මගේ අම්මා. අම්මා වෛශ්‍යාවක් වුණාට ඒක අම්මගේ මන අපි මම බොහොම කැමතියි ඒකට. මට ප්‍රශ්නයක් නැහැ නේ අම්මා ඒ කරගන්නේ උඹ ඉන්නවා මට උපදෙස් දෙන්න. ඉතින් අද පුළුවන් දෙහි එහෙම ජනමතයක් එහෙම ජන විඥානයක් එහෙම නැත්නම් කොන්දක් අපිට තියාන ජීවත් වෙන්න. අපිට දෙන්නේ නැහැ ඒ වෛශ්‍යාවක් නම් අපිත් අම්මට කල් ගහන්න. පව්කාරයෙන්ද කල් ගහින්නේ අපි දීන්නේ. ඒ ඔය ගෝල්ගොතා කියන සාන්තුරය ගැන කතා කරනකොට කියනවා. ඒයි තාම නිහතමානී ඒ වගේම රට පිළිගත්ත සාන්තුවරේ කතෝලික ආගමේ එයා දවසක් ඒ මේ මොකද්ද කියන්නේ මේ ඒ වැයිකියට ඇවිල්ලා පල්ලිය ඇතුලේ භාවනා කරනවා. එතකොට ගමේ මිනිස්සු එකතු වෙලා වෛශ්‍යාවක් ඇවිල්ලා ගෙනල්ලා කණුවේ බැඳලා ඇඳුම් ගලවලා ගල් ගන්නවා. ගල් ගන්න මරන්න. ඒ පුරුෂය ජීවිතේ දෙමනේ. ඉතින් අර ගෑණි සාප කරනවා. තොපිට රැයට මයිත් එක බුදියන්න හොඳයි දවල්ට ගල් ගන්නවා කියලා බයි. ඇත්තටම ගල් ගහන්නේ රැට ඒ ගැණිත් එක බුදින මිනිස්සු තමයි වෙන කවුරක්වත් නෙවෙයි. ඊට පස්සේ ගෝධාවට ගෝල්ගොතා එළියට එනකොට ඔක්කොමලා කියනවා මේ ගෑණි නිසා මොනම ගමේවත් සදාචාරයක් තියන්න බෑ. මේ ගෑණි මා වල් ගෑණියක්. ඒක නිසා අපි මරන්න හරි. ගෝල්ගොතා කියන බොහොම හොඳයි. ඒක තමයි බයිබලේ තියෙන්නේ සුද්ධවන්තයෙක් ගලක් ගහපල්ලයි. ඔක්කොම ගල් බිම වැටෙනවා. ගහන එක එක්ක සුද්ධවන්තයෙක්. එකම සුද්ධවන්තයා ගෝල්ගොතා විතරයි. අනුන් ගැන විනිශ්චය කරන්න ඉතලා තමන් එතෙන් ඇවිල්ලා ඉන්න ඕන නැත්නම් කරුණා කරලා මතක තියානින්න ඒ වැඩින් වෙන්නේ මොකද්ද? එයා කරපු අකුසල් ටික සියරම තමන් තුළට එනවා. තමන්ගේ ගුණ හානියක් සිද්ධ වෙනවා. උසස් කර සැලකීම සහ පහත් අනුපහත් කර සැලකීම නිසා කවදාක සත්පුරුෂයෙක්ගේ වැඩි අනුමත කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ අද අපි ගත කරන සාමාන්‍ය සමාජයේ පවතින ආගයන් ආඩම්බරයක බලනකොට භාවනා යෝගාවතරේ තමන්ගේ පඬිතකම, පුරාජීරුව, ಗುಣ හොවා දැක්වීමත්, ඒකම අනුන්ගේ නුගුණ නිසා පහත් කර සැලකීමත් නොකර කටයුතු කරන්න ගත්තොත් ඒ කෙනාට ගුණවන්තෙක් වීමට ඇති උනන්දු අඩු වෙනවා කියන එක තමයි තර්කය තියෙන්නේ. ගුණයක් තියෙනවා නම් පේන්න තියෙන්න eBay. මේක පෙන්නලා වසංගන්නවා ඉන්න පෙන්න නැත්නම් වසංගන ඉන්නවනම් මොකටද ගුණ වැඩෙන්නේ කියලා. නමුත් ගුණය ගුණයක් බවට පත් වෙන්නේ ඒ ගුණේ රැක ගන්නකොට. ගුණේ වසාගෙන ජීවත් වීමෙන් තමයි ගුණා ගුණේසු සුගුණා භවಂತಿ ගුණයක් ගුණවතෙක් බවට ගුණයක් ගුණවතෙකුට පත් වුණොත් විතරක සුගුණයක් පාටපත් වෙනවා. එහෙම නැත්නම් උකට නුගුණේ කියලා කියන්නේ. අද ක්වොලිෆිකේෂන්ස් ලියන්නේ කොහොමද තමන්ගේ නම පිටිපස්සේ මෙන්න මෙච්චර මෙච්චර මෙච්චර මෙච්චර උපාදි මෙවුවා මෙවුවා ලැබලා තියෙනවා කියලා. මට මේ ළඟදී හිතුණා අපේ ඉන්න මේ හාමුදුරන්ට හම්බෙලා තියෙන උපාදි පට්ටමත් එක බලනකොට බුදු හාමුදුරන්ට උපාදි දෙන්න කියන කොහොම හිටීද කියලා. දැන් බුදුරජාණන් ත්‍රිපිටක වාගීස්වර ත්‍රිපිටක ධාරී විනයාචාර්ය උබේ විහාරාධිපති ඕක කියන්න ගියා නම් බුදුරජාණන්ගේ ලයිස්තුව නම කියන්න වෙලාවක් එන්නේ නැහැ. මේ අසවලයි ගැනයි කියන්න නම කියන්න වෙන නැහැ. අනිත් එක තමයි පොඩ්ඩක් හිතන්න ගුණ බුදුහාමුදුරන්ට ගුණ නාමයක් දෙන්න බුදුහාමුදුරන්ට වැඩි ගුණයක් වෙන්න බෑ. කාටද පුළුවන් බුදුහාමුදුරන්ට ගුණ නාමයක් දෙන්න? ඔය ගුණයාම ගුණනාම දීමක් නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ දීමෙන් Taman ගැනීමක් කරන්නේ. කාට හරි කියන්න පුළුවන් ඔබ මේ වැඩේට දක්ෂයි කියලා ඊට වැඩි කෙනෙක් එපායි කියන්නේ. කවුද බුදුහාමුදුරණ ගුණ නම්බු නාම දෙන්න කෙනෙක් ඉන්නේ? කවුදක්වත් නැහැ. ඒ නිසා බුදුන් එච්චරයි. බුදුන්. ඒක මොන පට්ටම දැම්මත් මේ මොනව නැති වුණත් ඒක බලන්නේ අනකොට තේරෙනවාද මේ අත්ුක්කංශන පරවම්බන වලට ඇදිච්ච ලෝකයේත් එක්ක කෙසේනම් යෝගාවචරකමක් හකින්නද කියලා. කෙසේනම් තමන්ගේ සතිය පවත් ගන්නද කෙසේනම් මම දැන් මෙතන පවත් ගන්නද කියලා බැලුවොත් ඇත්තටම මේකට විරුද්ධ භාවයක් හෝ කරගන්න බැරි කමක් නැහැ. අපි මේ ජනමතයට ගරු කරන්න ගියොත් අනාතයි. ජනමතයට ගරු නොකරත් බෑ. ජනමතයට තප්පගෙන කරන්න බෑ. ඒ නිසා මේ දෙක කලියුක්ත් කරන ගමන් මිනිස්සුත් එක්ක ඇහි හොඳයි පවත්තන ගමන් ඒක යනවා කියන එක කම්බේ ඇවිදින්න වගේ වැඩක්. හැබැයි හරි ජොලි වැඩක්. එච්චරම නේද කියන්නේ. ඒක හරීම సౌందర్యාත්මකම ජීවිතේ මුළු ලෝකෙම තියෙන. ඒ මනුෂයා කරන කියන හැම දෙයකම ආදර්ශයක් තියෙනවා. ඉතින් මම මම කිසි පැකිලීමක් නැතුව මම මගේ වාසනාවන්තකම කියනවා මම අපේ ඥානාරාම ස්වාමීන් දැක්කා. මම බුරුමේ පණ්ඩිත ස්වාමීන් දැක්කා. මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා. මම දෙන්නෙක් දැකලා තියෙනවා කවදාකවත් නැහැ අන්ධහර පෑමක් නැහැ කාටවත් පහත් කර කතා කිරීමක් නැහැ මම දකින කොටක් වගේ ළඟ ඉන්නකොට තේරෙනවා මේ මනුස්ස ලෝකේ ඉඳ වටින්නේ නැතරම් ශ්‍රේෂ්ඨ පුරුෂයා හැබැයි සම්පූර්ණ මිනිස්සු පොඩි දරුවෙක් වැඩ කරනකොට ඉතින් අපි මතක තියාගන්න තටමලා භාවනා කරන එක නෙමෙයි ප්‍රශ්නේ අපිට මේ ගුණ ටිකක් තියෙනවා අපිත් එක්ක වැඩෙන්න තියෙන ಗುಣ ටිකක් තියෙනවා. ඒකේ අනිත් පැත්ත බාහනදී හම්බ වෙනවා. හම්බෙච්චාම මේකට එඩියකින් යුක්තව, දැනුමකින් යුක්තව, චින්තාමය ඥානක යුක්තව ಗುಣ දීලා ඒ ගුණයන් තමන්ට නතු කරගන්නවා. ඒ ගුණයන් තමන්ට වශී කරගන්නවා. ඒ ගුණයන් සිද්ධි කරගන්නවා. සිද්ධි කරගත්තට පස්සේ තමයි මේ භාවනාවෙතේද භාවනා ඉදිරි ගමන යන්න තියෙන්නේ. ඒ නිසා ඒ දශමාර සීනා අවබෝධ වීමත් වෙන්න වෙන්න හදනකොට මේ ලෝකේ අපි මෙතෙක් අගේ ආඩම්බර කරදී තියෙන හිස් බවක් නිකන් කොම්බේ විතරයි මේකේ තියෙන්නේ. මේක නිකන් ඉන ගහච්ච සෝම් පිටියක් විතරයි. ගන්නම දෙයක් නැහැ. ඉතින් ඒක කෙලින් කිව්වොත් හිතමනාප වෙන නිසා දන්න අයට විතරක් කියලා. Taman ඒක නිතර සජ්ජායනා කරමින් බණ භාවනා කරන පටන් අරගත්තොත් මේ මායාවේ ක්‍රියාත්මක වෙන ජාලේ දැල තේරුම් ගන්න පුළුවන්. එහෙම නොවුනොත් මේ ලෝකයේ යමක් මේකේ උපයන දෙයක් තියෙනවා කියලා හිතනොත් පළවෙනියම වෙන්නේ තමන්ගේ ඉදුරම් පිනවීම සඳහා වෙන කාම තණ්හාව. ඒ හැම කෙනෙක්ම ත්‍රිසනුන් සහිතව ඉදුරම් පිනවීමට යනවා. ඒකට අපි කියනවා කාම තණ්හා කියලා. මේකේ සාර්ථක වෙච්ච වීම අනුව නැත්තම් ඒකේ ආස්වාදය අනුව මේක අපේ අයට දෙන්න හදන එක කියනවා භව තණ්හාව. මම මගේ ඉඳුරම් පිනවන හැකන දිවනාසයේ කය පිනවන ගතියට කියන කාම තන. ඊට පස්සේ අපේ අයගේ. එහෙම නැත්නම් මම යණ යන තැන මට හැම වෙලාවෙම මේක ඕනේ කියන එක කියන එක ඉතිරි පැතිරි යාම භවතණ්ණා කියන. ඒ භවතණ්ණාව කාමතණ්ණා වගේ සන්තෝෂ කරන්න බෑ හරියට බාධක වැඩි එකට. කාමතණ්ණා කියන්නේ සීමිත එක පුද්ගලයෙක්ගේ ඉඳුරම් පිනවීම. භවතණ්ණාව කියලා කියන්නේ විශාල පිළිසකේ එක්ක මුළු පවුලම එක්ක මුළු රටකම හැම වෙලාවෙම හැමතැනම වෙනවා. ඒක උගෝක් බාධා එනවා. අන්නේ බාධාවල් මරන්න ඕනේ නැති කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියන එක නම් විභව තණ්හාව කියන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ තනි ද්වේෂය. භව තණ්හා කියලා කියන්නේ ඉතිරී පැතිරිච්ච මේක මේ මට දැන් හරි ගියා මට මේක ඔක්කොටම හරියන්න පුළුවන්. මගේ ඔක්කොටම මේ සැප දෙන්න පුළුවන්. මම හැම වෙලාවෙම මේ සැප ඕන. මට හැම දණදිම මේ සැප ඕන කියලා අපි ළඟ නිකන් චිත්‍ර රූපයක් වගේ නේද භව රණාව කියන නිසා දර්ශනය කියලා කියනවා භව තණ්හාව කියලා කියන්නේ තව එකක් විභව තණ්හාව කියලා කියන්නේ වෙන එකක් ඕක නෙමෙයි වෙන එකක් ඉතින් අපිට සුපර් මාකට් එකට ගියාට පස්සේ එක නිෂ්පාදනයේ වෙළඳ රාශියක් තියෙනවා ඉතින් අපිටම ඕනේ බ්‍රෑන්ඩ් එකනේ අපි හොයන්නේ දත් බේත් එකක් කියලා බෑනේ ඒක මේ බ්‍රෑන්ඩ් එක ඕනේ ඒක නොතිබුණොත් ඇති වැඩක් මම රසාව කරන කාලේ ඒ ළමෙක් ආවා මේ එතන ටෙම්පරරි ජොබ් එකක් කරන්න වැකේෂන් ජොබ් එකක් කරන්න. ඉතින් ආවට පස්සේ අපේ සෙක්ෂන් එක තිබුණේ හෝටිකල්චර් අපේ තිබුණේ උද්‍යාන වගාව. ඒ ළමයා කරලා තියෙන ක්‍රොප් සයන්ස් ස්පෙෂලායිස් කරලා තියෙනවා. ඉතින් මම ඉන්ටර්විව් එකේදී කතා කරලා කිව්වා එයා හෝටිකල්චර් නෙමෙයි කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ මේ භෝග වගාව. ඒක නිසා බොගෝගාව කරපු කෙනෙක් වැඩිය හොඳයි හොටිකල්චර් කෙනෙක් හිටියා නම්. ඒකට ප්‍රොෆෙසර් කෙනෙක් ළඟ ඉඳලා මම මට කියනවා ගියාට පස්සේ ඉන්ටර්වියු පස්සේ එයා බෝග වගාව කරලා තියෙන එක නුසුදුසුකමක් නෙවෙයි එයාට ඩිග්‍රියක් තියෙනවා. මනසේ වැඩිට සුදුසු එයාට වෙන දෙයක විශේෂඥතාවයක් තියෙනවා. විශේෂතාවය තිබෙන්නේ මේකට නුසුදුසුකම නෙවෙයි. උඹට ඒක නැති උනායි කියලා උඹ කියන කාරණාවෙන් උඹ වැරද්දක් කරේ කියලා. ඒ නිසා අපි කෙනෙක් එක්ක කතා කරනකොට අපේ රුචිය නැති වුණාට අපි මනසගේ මනුස්සකම තියෙනවානේ. අපිට ඕන දත් බෙහෙත් එක නෑ නෝ දත් ගුරු කැල්ලක් තියෙනවානේ. අරලු කුඩු ටිකක් තියෙනවානේ. ඕකට මේ අසවල් බ්‍රෑන්ඩ් එක මොනේ කියන්නේ කීකම අපි පුදුම ආසානයකටපත් වෙනවා. ඉතින් ඒක නිසා භාවනා ජීවිතයත් එක්ක මේ පාරිභෝගිකත් එහෙම නැත්නම් ලද දෙයින් සතුට වෙන එකත් එක්ක යන්න බලනකොට භවතණ්ණා විභවතණ්ණා වැඩි කරන එක කොච්චරද කිව්වොත් අද අපිට වෙළඳ ප්‍රචාර කියනවා මේ නම කියලාම ඉල්ලන්නේ කියලා කඩේට ගිහිල්ලා ඒක. ඒ වෙළඳ ප්‍රචාරවල කියන දෙයක් තමයි මේ නිෂ්පාදනයේම නම කියලා ඉල්ලන්නේ කියලා කියනවා. මේ අපිට ආදරෙද නේ. මෙහි නමින් ගොඩක් වෙළඳ බඩු තියෙනවා. ඒ නිසා නම කියලා ඉල්ලන්නේ. ඒත් මේ මොකද දෙන්න හදන්නේ කාමෙනේ. ඉතින් මේ අනුවනේ අපි මේ මේ හැම කාලානේ මේ දුවන්නේ. ලද්ද දෙයින් සතුටු වෙනවා. අපිට ඕන තරම් විකල්ප තියෙනවා. අපිට දැන් වෙලා තියෙන්නේ වෙළඳ ප්‍රචාර නිසා අපේ ඥාණය පුදුම පටු කරගෙන තියෙන මේ නිෂ්පාදනයේ මොකද. එනිසා භාවනාවේදී ඔක අනිත් පැත්තට යනවා. ලද දෙයකින් සතුට වෙන පටන් අරගත්තට පස්සේ ඇත්තටම අපේ දැන් ඉන්න තත්ත්වය අපේ අම්මලා තාත්තලා හිටි තත්ත්වයට වැඩිය හොඳයි. අපේ අත්තම්මලා මුත්තම්මලා හිටපු තත්ත්වයට වැඩිය හොඳයි. බොහෝ දෙනෙකුට වැඩිය හොඳ නමුත් තාම සතුටක් නැහැ. ඉතින් එක්කෙනෙක් ඉන්නවනම් අත උසලා කියන බර දැන් නම් මට ඇති කියලා ඒ වචනේ අපේ ව්‍යාවය ව්‍යවහාරේ නැහැ. ඉනෆ් කියන්නේ ඉගෙන ගන්න. ඇති කියන්නේ ඉගෙන ගන්න. ඇති කියන්නේ ඉගෙන ගන්න බලන්න මොනවද තමයි මේ හදන්නේ? මේ ඇඬිල්ල උදු කෙලේශයක් විතරයි. ලදදීන් සතුටින් බලනවා නම් අපිට බුද්ධෝත්පාද කාලේ හම්බෙලා තියෙනවා. මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තියක් වශයෙන් එහා කන දිවනාදී ඔක්කොම හම්බෙලා තියෙනවා. කල්යාණ මිත්‍රාසය ලැබිලා තියෙනවා ධර්මය ලැබිලා තියෙනවා ඕනනම් පැවිද්ද ලැබිලා තියෙනවා ඕනනම් ගන්න පුළුවන් ඉතින් බුදුහාමුදුරු කියන මේ දුර්ලභම වස්තු හයම ලැබිලා තියෙද්දි අපි නිින්දට යන්නේ නිින්දින් අවදි වෙන්නේ කොච්චර ලයිස්ට්වක් හිතේ තියාගෙන අනේ මේව තණ්හාව අනේ මේව ආසාවක් මිනිස්සුනේ තියේයිද මේ තනසීම මේ සාමාන්‍ය බුද්ධිය නැතුව කොච්චර තටමැව්වද කොච්චර භාවනා කරත් ඒ භාවනාවට අවශ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මායя ක්‍රියාත්මක වෙනවා බලලා එකක්වත් අපෙන් තොර නැහැ. ওই 10න් එකක්වත් තොර නැහැ. එනකොට ඒක අඳුරගෙන ඒ කටයුත්ත વિશે තමන් ඉස්සර කරපු මෝඩතාවයට වැඩ කරන්නේ නැතුව මේ බාධාව ශූන්‍ය දෙයක් විදියට හිස් දෙයක් විදියට තුච්ඡ දෙයක් විදියට රිත් දෙයක් විදියට බැලුවොත් මේ ජීවත් වෙන බව තේරෙයි. මැරෙන බව තේරෙයි. මට සීන ඇතිනේ බව තේරෙන්නේ ඔච්චරනේ ඕනේ. ඕක තියෙනවනම් තව මොනවද ඉල්ලන්නේ? ඒකට සතුරු වෙන්න පටන් ගත්තට පස්සේ අපිට තියෙන්නේ මැරෙන්න ඉස්සලා තව එක්කෙනෙකුට ඔන්න ඔය පාඩම කියලා දෙන්න. උඩෝටුන්නක් නැති වෙයි, රාජධානියක් නැති වෙයි, මහේසිකාවක් නැති වෙයි, රාජකීය රටයක් නැති වෙයි. නමුත් ජීවත් වෙනවා. ඔබ මැරිලා නැහැ. ඔබට නිින්ද ගිහලා නැහැ. ඔබට සතිය තියෙනවා. ඔච්චර තමයි බුදුහාමුදුර අගය කරන දේ. ඕක අගය කරන්න පටන් ගත්තොත් මාරයට කොක්ක ගහන්න බෑ. එහෙම නැත්නම් කියන්න පුළුවන් මාරයාගේ ඇස්වාකට වදෝස අපිට වදින්නේ නැහැ. මාර මාරයාගේ විසම දේ වදින්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම හිතගෙන හරි ඉඳගෙන හරි එදිනදා කටයුතු කරන හරි දුක් පීඩා තියෙනකොට හරි සැප විඳිනකොට හරි ඔය කියන මාර බලවේග 10ම විල ඉනකොට හරි නැවත නැවතත් බලන්න මේ කාමේ තියෙද්දි කාම ගුණ තියෙද්දි මම මැරෙලා නැතුව මට දැනගන්න පුළුවන්. ඉඳ කියලා නෑ. අසියක් නෑ. මට අරදීයේදී මම ලාමක කුසල් කරන්න ආසාවක් තියෙනවා අධි කුසලට කම්මැලි වෙනකොටත් ওই 10 තියෙනවා. කුප්පිපාසා බඩගින්නේ තියෙනකොට බඩ පිරිච්චාම ওই ওই තුන තියෙනවා. ඒ වගේම තණ්හාව, පරිේශන තෘෂ්ණාව, ඉදිරි සැලසුම් හදන ඔක්කොම කරනකොට බලන්න සත්‍ය තියාගෙන ඉන්න පුළුවන්. ඊගාවට බය, විචිකිච්ඡාව, මක්කතම්බ එහෙම නැත්නම් අද කතා කරපු ආසත්කාර සම්මාන සිලෝක නැත්නම් අර්ථකංශතර පරමන ඔක්කොම තියෙද්දි ඔය කෙලෙස් ඔක්කොම තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් මතක තියාගන්න කෙලෙස් වැටිලා සතිය දිනලා. මේව තියෙන නිසා සතිය පවත්වන්න බෑ කියවනම ඔගොල්ලෝ විහිං සතිය පාච්චල් කරලා කෙලෙසක් ඉස් කරලා උස්සපු ගමන් මාරය දකින්න. අපිට තියෙන මේ කෙලෙස් ඔක්කොම තියෙදි සතිය පාත් ගන්න පුළුවන් නම් මේක තමයි ශූන්‍ය වශයෙන් ලෝකේ දකිනවා කියලා කියන්නේ. ඉතින් මම ඒක දේශනා හමාර කරන්න ඉස්සලා කියන්නේ ඒක දකින්න හිතවදින විදිහට දකින්න සාක්ෂාත් කරන්නේ කරන්ඩ භාවනා පරියන්කේකදී කාම සංඥා විතරක් නෙවෙයි රූපය රූප සංඥාවත් තුනී කරනවා. තුනී කළා ඒකේ තියෙන තුච්චකම රිත්තකම ශූන්‍යතාවය අනාත්මතාවය දැක්කොත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියලා දැක්කොත් එයාට හරි ලේසි ඒ අනුව චින්තාමේ වශයෙන් රූප සංඥාව මෙහෙමනම් රූපත් මෙහෙමයි රූපේ මෙහෙමනම් කාම සංඥාවත් මෙහෙමයි කාම සංඥාව මෙහෙමයි කාමෙත් මෙහෙමයි කියලා අනුපිළිවෙලින් කටයුතු කරන්නේ නැහැ එතකොට ඒක තාම භාවනා කරපොත නැති කෙනෙකුට තර්කයෙන් කියලා දෙන්න උනත් පුළුවන් සුත්තමේ වශයෙන් දාන්නත් පුළුවන් භාවනා කරන එක සුත්තයක් තියෙනවා තර්ක ඥානයව නැත්නම් අන්වේ ඥානයක් තියෙනවා විපස්සනා ඥාන ඊට පස්සේ ආ සාක්ෂාත් කරලා තියෙනවා. ඒතකොට දැනගන්න පුළුවන් මෙන්න මේ දේ තහවුරු වෙන විදිහට ජීවිතයට අවශ්‍යකස් කරගත්තාට පස්සේ නිවන නොලැබුවත් දන්නවා අනිවාර්යයෙන්ම යන්නේ පැත්තටයි. ඉතින් ඒ දේ කරන්න සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ මුළු වැඩමුළුවම එතන මේ ධර්ම දේශනා මාලාව මෙහෙම නැත්නම් තම තමන් යොදවලද සියලු දේ මේ ඒකාන්තින් හේතු වාසනා වේවා කියන පොදු ප්‍රාර්ථනෙන් දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනා මාලාවත් මේ නිමාව සටහන් කරනවා සීල දිනාට සනචි මුදා වේවා කියලා ප්‍රාර්ථනා